ආයිබුවන් සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම. ධම්ම හදය සාර කතිකාවත සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ සිකුරාදා දිනයට ඔබ වෙනුවෙන් අප ගෙනේන අභිධර්ම නිම්තර වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ. අපි ලෞතර බුදු පියාණන් වහන්සේගේ 84000ක් වූ ශ්‍රී සද්ධර්මයේහි හරියඩක් නොයසේනම් 42000ක් ධර්මස්කන්ධය සමන්නාගත අභිධර්ම පිටකයේ කියන අමාරු අපහසු තේරුම් ගැනීමට තරමක් වෙහෙසිය යුතු කරුණු කාරණා ඊතා සරලව ඔබ වෙනුවෙන් විග්‍රහ කර දෙන අභිධර්ම පාඩමටයි දැන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ.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 ඒ අනුව අපි මේ සාකච්ඡා කරමින් පවතින්නේ කර්මය පිළිබඳව. ඉතින් අපි සිහිපත් කළේ කර්මය පිළිබඳව අපි සාකච්ඡා කරනවා නම් බොහෝ සාකච්ඡා කරන්න කාරණාවන් තියෙනවා. ඒ අනුව අපි අවසානයේට සාකච්ඡා කළේ මේ අකුසල කර්මයන් දැන් අපි මුලින්ම සිහිපත් කරා කුසල ධර්මයන් විපාක දෙනකොට දැන් කොතෙක් කෙනෙක් තුල අකුසල තිබුණත් මේ ගති සම්පatti, උපද සම්පatti, කාල සම්පatti, ප්‍රයෝග සම්පatti කියන සම්පatti හතර ලැබුවාම ඒ අකුසල් මතු නොවන ආකාරය සහ කුසල් මතුවන ආකාරය පිළිබඳව සාකච්ඡා කළා. ඒ වගේම අපේ ගති විපත්තිය ගැන පමණක් සාකච්ඡා කළා. ගති විපත්තියේදී කොහොමද කෙනෙක්ට අකුසල කර්මයන් මතුවෙලා ඒ තුලින් ඒ කෙනා නැවත නැවත මේ දුගතිය තුලම ප්‍රතිසන්දීන් ලැබෙමින් බොහෝ කාලයක් ඒ අකුසලේ විපාක දෙන්න අවස්ථාවක් මේ ගති විපත්තිය තුලදී සැලසෙන්නේ කියන එක පිළිබඳව ඊට පස්සේ එතනදී අපි කාරණා පහක් සාකච්ඡා කළා මතක ඇති. ඒ කියන්නේ අර අත්තේ කච්ඡානි පාපකානි කම්ම සමාදානානි ගති සම්පatti ප්‍රතිබාල හානින විපච්ඡන්ති කියලා අපි ඒ කාරණ ගති සම්පatti උපදි සම්පatti කාල සම්පatti ප්‍රයෝග සම්පatti කියලා ඊට පස්සේ අපි සාකච්ඡා කරා අත්තේ කච්ඡානි පාපකානි කම්ම සමාදානානි ගති විපත්තින් ආගම්ම විපච්ඡන්ති කියලා මේ ගති විපත්තිය ආ විගස කොහොමද කෙනෙක්ට අකුසල් විපාක ලැබෙන්නේ කියලා ඒ වගේම තවත් කාරණාවක් තමයි අත්තේ කච්ඡානි පාපකානි කම්ම සමාදානානි උපදි විපත්තින් ආගම්ම විපච්ඡanti. අර මෙතෙක් කාලයක් විපාක දෙන්න බැරිව තිබෙච්ච අකුසල ධර්මයන් උපදි විපත්තියේදී විපාක දෙන්න අවස්ථාවක් සැලසෙනවා කියලා කිව්වා. මෙතන උපදි විපත්තිය කියලා කියන්නේ දැන් උත්පත්තියෙම දුර්වල ප්‍රතිසන්දි ලැබු අය. ඒ කියන්නේ දැන් උපතින්ම අන්ධ, ගෝලු, බිහිරි, මන්දබුද්ධික ඊට පස්සේ අංග විකලත්වයටපත් වෙලා මේ විදිහට යම් කෙනෙක් ප්‍රතිසන්දිය ලැබුවොත් ඒ කෙනාට අපි කියනවා උපදි විපත්තිය ලැබුවා කියලා. කියන්නේ ඒකේ උපදි විපත්තිය එතන තියෙන්නේ. ඒ උපදි විපත්තිය හේතු කොටගෙන එයාට නොයේක් අකුසල් ඵල දෙන්න එක හේතුවක් වෙනවා. ඒ කියන්නේ හිතන්න දැන් අපි හිතමු කෙනෙක් මේ නොයේක් මේ රෝග හටගෙන එයාගේ ශරීරය තුළ නොඑක් ආකාරයේ විරූපී ස්වභාවයන් හටගෙන දුර්ගන්ධය හමන ශරීරයක් තියෙනවා නම් ඒක උපදි විපත්තිය. ඒතර කවුරුවක්වත් එයාව පිළිගන්න කැමතියිද? නැහැ. එයාව පිළිගන්න කවුරුවක්වත් කැමති නැහැ. එයා දිහා සමහරට බලන්නේවත් නැහැ. ඊට පස්සේ සමහරට එයාට උපකාර කරන්න කෙනෙක්වත් නැහැ. එයා පිරිසක් ඉදිරියට ගියොත් ඉන්න පිරිස එයාව අත්හැරලා යනවා. ඒක එහෙම නැත්නම් එතනින් එයාව එළියට එළවනවා. මේ ඔක්කොම මොකක්ද? මේ ඔක්කොම උපද විපත්ය නිසාන්න අකුසල් තමයි පළ දෙන්නේ. කියන්නේ නිතරම අනුන්ගේ ගැරුහුම් ලබනවා. ඉතින් මේ විදිහට මේ උපද විපත්ය ලැබුවොත් අන්න ඒ කෙනාට නොඑක් අකුසල් විපාක දෙනවා කියලා කියනවා. ඊට පස්සේ අපි හිතමු උපතින්ම කෙනෙක් අන්ධයි නම්. එහෙම නැත්නම් ඉපදුනාට පස්සේ කෙනෙක් අන්ධ වුණා නම් ඒ ඔක්කොම උපද විපත්තියේ. එතකොට මොකද වෙන්නේ දැන් උපදි විපත්තිද අන්ධ කෙනෙක්ට නම් නොඑක් ආකාරයේ විපත් වෙන්න නොඑක් අවස්ථා තියෙනවා. කියන්නේ අපි හිතමු දැන් මෙයා අන්ධ නිසා නොඑක් අනුතුරු මෙයාට වෙන්න පුළුවන් යනකොට මේ එක්ක හැප්පිලා බිමට වැටෙන්න පුළුවන්. ඒතර ඒ තුල එතන අකුසලයක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ නොඑක් විට පිච්චෙන්න පුළුවන්. ඒ මේ ඇස් පේන්නේ නැති නිසා මේ නොඑක් ආකාරයේ හානි මේ කෙනාට සිදු වෙනවා. ඒතර අන්න මේ උපදි විපත්ය නිසා එයාට අකුසල් පළ දෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම අංග විකලත්වයට පත් වෙලා එයා ඉපදුනා නම් අන්න ඒකත් ඒක උපදි විපත්තිය ඒ තුලත් අර මෙතෙක් විපාක දෙන්න බැරිව තිබෙච්ච අකුසල් බොහෝ විපාක දෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට මේ උපදි විපත්තිය කෙනෙක් ලැබුවොත් අන්න ඒ කෙනාට නොඑක ආකාරයේ පීඩාවන් ලැබෙනවා. ඒ උපදි විපත්තිය නිසා විපාක දෙන්න බැරිව තිබෙච්ච අකුසල් විපාක දෙන්න අවස්ථාවක් එතන සැලසෙන්නේ. ඊට පස්සේ තවත් එකක් පැහැදිලි කරනවා අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි කාල විපත්තින් ආගම්ම විපච්ඡන්ති. දැන් එයා තුල තිබෙච්ච අකුසල කර්මයන් කාල විපත්තියේදී විපාක දෙනවා. ඒ කියන්නේ යම් කෙනෙක් ඉපදුනා නම් මේ දරුණු රජවරු ලෝකයේ පාලනය කරන දුර්භික්ෂ අමනුස්ස භය නොයෙක් රෝගයන් පැතිරිලා තියෙන වහින්නේ නැති කාලයන් තුල කෙනෙක් ඉපදුනා නම් නොඑක ආකාරي විපත් බහුල කාලයක් තුල අන්න ඒ අවස්ථාව තුලත් එයාට අර කොච්චර කුසල් තිබුණත් ඒ විපාක දෙන්නේ නැහැ. අකුසල කර්මමයි විපාක දෙන්න ඉදිරිපත් වෙන්නේ. ඒක හොඳටම පැහැදිලි. දැන් අපි හිතමු පහුගිය කාලයන් තුල මේ උතුරු නැගෙනහිර පැත්තේ මිනිස්සු වාසය කළා. ඊතරේ යුද්ධ කාලයත් එක්ක ඒ මිනිස්සු නොයේක් පීඩා ලැබුණා. ඊතරේ ඒ කාලයේ ඇත්තන්ට කාල විපත්ති කාලය. නේ පැහැදිලිනේ කාල විපත්ති. ඒ නිසා යාත නොයේක් විපාක ලැබුණා. නමුත් දැන් ඒ ඇත්තන්ට එහෙම ලැබෙන්නේ නැහැ. ඒ මොකක් නිසා දන්න දැන් කාල සම්පත්තිය. ඒතර දැන් ඒ ඇත්තන්ට ලැබෙන්නේ නමුත් ඒ ඇත්තන්ට දැන් යම් කෙසේ සැපයක් ලැබෙනවා නම් ඒ සැප ලැබෙන්නේ ඒ ඇත්තන්ගේ තිබිච්ච කුසලයක විපාකයක් හැටියටනේ. පැහැදිලිද? එතකොට මෙතෙක් කාලයක් එහෙනම් කුසල් තිබුණට ඇයි ඒ ඇත්තන්ට සැපයක් ලැබුන්නේ නැත්තේ? අන්න කාල විපත්තියෙන් බාධා පමුණුවලා. ඒ වගේම තමයි නොයෙක් රටවල් වල හරි ඕනෑම තැනක හරි මේ කාල විපatti බහුල යුගයක යම් කෙනෙක් ප්‍රතිසන්දිය ලැබුවොත් ඒ කෙනාට අකුසල් තමයි විපාක දෙන්නේ. කුසල බලවත් කුසල් තිබුණොත් ඒ බලවත් කුසල් වුණත් විපාක දෙන්නේ බොහොම අඩුවෙන් කියලා කියනවා. ඒ කාල විපatti හේතු කොටගෙන. ඒක අර පැහැදිලි කරලා දීලා තිනවා මේ ලංකාවෙම හිටපු එක රහතන් වහන්සේ නමක්. ඒ කියන්නේ මට ඒ රහතන් වහන්සේගේ නම නම් දැන් ඉතරම් මතක නැහැ. ඒ රහතන් වහන්සේ බොහොම පුණ්‍යවන්ත රහතන් වහන්සේ නමක්. දැන් මතක ඇති අර කියනවා මේ අවුරුදු 12ක නියඟියක් තිබුණා කියලා. වලගම්බා රජුගේ කාලේ. එතකොට මේ මේ කාලයන් තුල ඒ හිටපු මේ රහතන් වහන්සේට ආහාර පිණිස ලැබිලා තිබුණේ නිකම් මේ මී පොතු වගේ නෙළුම් දඬු වගේ බොහොම සුවල්ප ආහාරයක් කියලා කියනවා. කාල විපත්තියේදී නමුත් ඒක ඉවර වෙලා කාල සම්පත්තියේදී දවසකට චීවර පින්ඩපාත දහස් ගණන් ලැබෙන්න පටන් ගත්තා කියලා කියනවා. ඉතින් එතකොට අර කොතෙක් කුසල් තිබුණත් මේ රහතන් වහන්සේට නමුත් අර කාල විපත්තියේදී ඒව විපාක දෙන්න ඉදිරිපත් උනේ නැහැ. ඒ කුසලය බාධා පමනවලා තියෙන්නේ කාල විපත්තියේදී. එතකොට දැන් කාල විපත්තිය ලැබුච්ච ගමන් අපිට වුණත් අකුසල් තමයි විපාක දෙන්න ඉදිරිපත් වෙන්නේ. එතකොට ඒක ඒ කියන්නේ දැන් ඒක අපි තේරුම් ගන්න ඕන මේ කාල විපත්තිය නිසා අකුසල් හටගත්තා කියලා නෙවෙයි. අකුසල් කියන දේවල් තිබුණා අපි තුල. නමුත් ඒක විපාක දෙන්න අවස්ථාවක් මොකද අපි මුලිනුත් පැහැදිලි කරා මේ කර්ම විපාක දෙන්නේ සුදුසු කාලයේදී විනා අකාලයේදී විපාක දෙීමක් නැහැ කියලා. ඒතර දැන් අපි තුල අකුසල් තිබුණා කාල සම්පත්තිය නිසා විපාක දුන්නේ නැහැ. නමුත් කාල විපත්තිය ලැබූ ගමන් අර තිබිච්ච අකුසල් මතුවෙන්න පටන් ගත්තා. විපාක දෙන්න හොඳ අවස්ථාවක්. නිසා කාල විපත්තියේදීත් විපාක දෙනවා. ඉන්න ඉන්න අනතුරුව කියනවා අත්තේ කච්ඡානී පාපකානී කම්ම සමාදානානේ පයෝග විපත්තින් ආගම්ම විපච්ඡන්ති. ඒතර අපි තුල තිබෙච්ච අකුසල ධර්මයන් ප්‍රයෝග විපත්තිය ලැබිච්ච ගමන් අන විපාක දෙනවා. ප්‍රයෝග විපත්තිය කියලා කියන්නේ යම් කෙනෙක් සීලාදී ගුණධර්ම පූර්ණේ කරන්නේ නැත්තම් ඊට පස්සේ පින් දහම් කරන්නේ නැත්තම් අන්න ඒ කෙනාට අකුසල් තමයි විපාක දෙන්නේ. ඉන්න අනුතුරුව කියනවා දැන් ශරීරයේ පරිස්සම් කරගන්න තේ එකත් ප්‍රයෝග විපත්තිය කියලා කියනවා. දැන් සමහර අය ශරීරයවත් පරිස්සම් කරගන්නේ නැහනේ. එතකොටත් මේ අකුසල් විපාක දෙන්නේ එක අවස්ථාවක් කියන එක ප්‍රයෝග විපත්තිය. ඉතින් මේ විදිහට යම් කෙනෙක් මේ අකුසල ධර්මයන් නම් බහුල කොට සිදු කරන්නේ මේ භවය තුල ඒ කෙනාට මතුවෙන්නේ පෙර කුසල් නෙවෙයි. පෙර අකුසල් තමයි මතුවෙන්නේ. ඒ අකුසල් මතුවෙලා දැන් සමහරට අපි හිතමු යම් කෙනෙක් හොරකම් කරන්න පුරුදු වෙලා හිටියා කියලා. ඒක ප්‍රයෝග විපත්තියනේ. ඒතර මේ කෙනා මේ හොරකම් කිරීම හේතු කොටගෙන සමහරලාවට හිරේ වැටිලා එතනත් අවුරුදු 40 50 දුක් විඳින්න පුළුවන්. ඒතරේ මොකක්ද හේතුව? අන්න මෙයාගේ ප්‍රයෝග විපත්තිය නිසා මේ අකුසල් තමයි මතුවෙන්න පටන් ගත්තේ. ඒතර යම් කෙනෙක් ප්‍රයෝග සම්පත්තිය ලැබුවා නම් එයාට අර අපි ඉස්සෙල්ල සඳහන් කරපු ආකාරයට කුසල් තමයි මතුවෙන්නේ. අකුසල් යටපත් වෙනවා. ඒ මේ කාරණා අර මුල් කාරණා හතර අකුසලයට බාධක ධර්ම හතරක් කුසලයට මේ ප්‍රතිපක්ෂ ධර්ම හතරක්. ඒ කියන්නේ සම්පatti හතර. ඊට පස්සේ අපි කතා කරපු මේ විපatti හතර කුසලයට මේ විපාක දෙන්න අවස්ථාවක් සලසන ධර්මයක් අකුසල කර්මවලට හැබැයි කුසලයේ විපාක දෙන්න බාධක අවස්ථාවක්. එතන කාරණා අපි 8ක් කිව්වා අකුසලයේ පදනම් කරගෙන. ඒ වගේම තමයි කුසලයේ පාදක කරගෙනත් මේ විදිහටම කාරණා අටක් පැහැදිලි කරනවා. අත්තේ කච්ඡානි, කල්යාණානි, කම්ම සමාදානානි, උපදි සම්පatti, ආගම්ම විපච්ඡanti. ඒ කියන්නේ අර කාරණා ටිකමයි. ඒ කියන්නේ කෙනෙක් තුල බොහෝ කුසල් තිබුණත් හිතන්න ගති විපත්තිය ලැබුවොත් එයාට ඒ කුසල් විපාක දෙන්නේ නැහැ. උපදි විපත්තිය ලැබුවත් ඒ කුසල් විපාක දෙන්නේ නැහැ. ප්‍රයෝග විපත්තිය ලැබුවත් විපාක දෙන්නේ නැහැ. කාල විපත්තිය ලැබුවත් විපාක දෙන්නේ නැහැ. ඒතර කුසලයේ විපාක දෙන්නේම ගති සම්පත්තියේදී, උපදි සම්පත්තියේදී, කාල සම්පත්තියේදී, ප්‍රයෝග සම්පත්තියේදී. ඉතින් ওই කාරණා 16 තමයි මේ අභිධර්ම පිටකයේදී පෙන්වා දෙන්නේ. ඉතින් මේ විදිහට මේ කර්මයේ තුල නොඑක් ආකාරයේ ප්‍රභේදයන් දක්වලා තියෙනවා. ඒක ආකාර බෙහෙදයක්. ඊට පස්සේ කර්මයේ තුල තවත් ආකාර බෙහෙදයක් තමයි අපි අර නිතරම සාකච්ඡා කරපු මේ ජානක කර්ම, උපත්හම්බ කර්ම, උපපීඩක කර්ම සහ උපඝාතක කර්ම කියලා කොටස් හතරක් විග්‍රහ කරනවා. එතනදී ජානක කර්මය කියලා කිව්වේ යම් කෙසේ භවයක් තුළ ප්‍රතිසන්දිය ලබන්න මූලිකත්වයේ දරන කර්මය. තමයි ජානක කර්මය කියලා කියන්නේ. එතකොට දැන් කර්මයේ තියෙන ප්‍රධානම කාර්ය තමයි යම්කිසි භවයක් තුළ ප්‍රතිසන්දිය ලබා දීම. ඒක කර්මයෙන්මයි සිදු කරන්නේ. ඒතර මේ සත්වය උපදින්නේම කර්මයෙන්මයි. මොකද ජානක කර්මයක් හැටියට පහළවන ප්‍රතිසන්දිසිතක් නැත්තම් සත්වයේගේ පහළවීමක් නැහැ. ඒතර අන්න ජානක කර්මය කියලා මේකට නම තිබ්බි අපි අර ප්‍රතිසන්දි කර්මය කියලා හඳුන්වන්නේ එකමයි මෙතන ජානක කර්මය කියලා කියන්නේ. අර කෘත්‍ය වශයෙන් තමයි අපි කියන්නේ ප්‍රතිසන්දි කෘත්‍ය කියලා. නමුත් කර්ම වශයෙන් අපි ඒකට නමක් කියනවා ජානක කර්මය කියලා. ඒ කියන්නේ යම්කිසි දැන් අපි ජනිත කියලා කියන්නේ යම්කිසි භවයක තැනක උත්පත්තිය ලබලා දෙන කර්මය තමයි ජනක කර්මය කියලා කියන්නේ. ඉතින් මේ හැබැයි කර්මයක අප තුල කොතෙක් කර්ම තිබුණත් ඒ එක කර්මයකින් එක අවස්ථාවක පමණයි ප්‍රතිසන්දිය ලබලා දෙන්නේ. කර්ම ගොඩක් එකට එකතු වෙලා ප්‍රතිසන්දියක් ලබලා දෙන්නේ නැහැ. ඒක හරියට දැන් අපි ඇට වර්ග රාශියක් එකතු වෙලා එක ගහක් හැදෙන්නේ නැහනේ. නේද? අබෑට 10ක් නම් අඹගස් 10ක් හැදෙන්නේ. ඒ වගේම අපතුල කර්ම කෝටි ගාණක් තිබුණත් ඒ කෝටි ගාණෙන් එකක් ඉදිරිපත් වෙලා තමයි එක භවයක් තුල ප්‍රතිසන්දිය ලබවන්නේ. පැහැදිලිද? එතකොට ඒකෙන් අපි හිතා ගන්න ඕන අපිට තව කොච්චර උපදින්න දෙයිද කියලා. නේ? ඇයි එක කර්මයකින් එක අවස්ථාවක් පමණයි එක කර්මයකින් පමණයි ප්‍රතිසන්දිය ලබලා දෙන්නේ. ඒතර කර්ම දහස් ගාණක් එකතු වෙලා නෙවෙයි උපතක් ලබලා දෙන්නේ එක කර්මයකයි. ප්‍රතිසන්දි විපාක ලබා දෙන්නේ. ඒතර ඒකේ ප්‍රවෘත්ති විපාක තව අනන්ත කාලයක් ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ යම් යම් භවයන් තුල ප්‍රතිසන්දීන් ලබවන්න, උත්පත්ති ලබවන්න, උපනිශ්‍රේවන කර්මයට අපි කියනවා ජානක කර්මය කියලා. ඒක පැහැදිලි. ඊට පස්සේ තියෙනවා ජානක කර්ම උපත්තාම්භ කර්ම කියලා කොටාසයක් තියෙනවා. ඒතර මෙතන උපත්තාම්භ කියලා කර්ම කොටාසයක් තියෙනවා කිව්වට යම් කෙනෙකුට උපස්තම්භක කර්ම කියලා කොටසක් කරන්න බෑ. ඒක පැහැදිලිනේ අපි ඉස්සෙල්ලත් මීට පෙරත් මතක් කරලා තියෙනවා. දැන් ditta dhamma වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය කියලා කර්මයේ කොටස් තිබුණට කාටවත් ditta dhamma වේදනීය කර්මයක් කරනවා. උපපජ්ජ වේදනීය කර්මයක් කරනවා. අපරාපරිය වේදනීය කර්මයක් කරනවා කියලා එහෙම කර්ම කරන්න බෑ. ඒ වගේම තමයි කෙනෙක්ට මං ජනක කර්මයක් කරනවා, උපත්තම්බක කර්ම කරනවා, උපපීඩක කර්මයක් කරනවා, උපඝාතක කර්ම කරනවා කියලා එහෙම කර්ම කරන්නත් බෑ. අපි මේ විග්‍රහ කරන්නේ సంతානිය තුල පහළ වෙන මේ කුසල අකුසල චිත්තයන් විපාක දෙනකොට ඒ විපාකයේ තියෙන নানা ප්‍රකාර වූ ස්වභාවයන් තමයි මෙතන නොඑක් ආකාරයේ ප්‍රභේදයන්ට ලක් කරලා විග්‍රහ කරන්නේ. ඒක තේරුම් ගන්න ඕන. එතන මෙතන මේ යම්කිසි භාවයක අන්න අපි උත්පත්තිය ලැබවනවා නම් ඒ උත්පත්තිය ලැබවන්න හේතු වෙච්ච කර්මය තමයි අපි මෙතන ජනක කර්මය කියලා හඳුන්වලා තියෙන්නේ. ඊට පස්සේ උපත්ථම්බක කර්ම. උපත්ථම්බක කර්ම කියලා කියන්නේ දැන් ජනක කර්මයෙන් සිදු කරන්නේ යම්කිසි භවයක ප්‍රතිසන්දේ ලබා දීමක් පමණයි. හැබැයි ඒකේ ඒ තුල තමයි අනිකුත් හැම ශක්තියක්ම රඳා පවතින්නේ. ඒ කියන්නේ ඒ කෙනාගේ වර්ණය, හැඩරුව, කටහඬ, උගත්කම, බුද්ධිමත්කම ඊට පස්සේ යාගේ ආයුෂ් ප්‍රමාණය මේ ඔක්කොම ජනක කර්මයත් එක්ක සම්බන්ධයි. ඒතර ජනක කර්මයෙන් අපි හිතමු අපි දැකලා තියනානේ දැන් ජනක යහපත් කර්මය කියන මනුස්ස ලෝකේ උපදින්නේ. නමුත් ඒ යහපත් ආකාරයෙන් උපදිච්ච කෙනාට ඔය ඇත්ත පවා දැකලා ඇති සමහර කාලවලදී ලොකු විපත් ඇති වෙනවා. මේ හොඳට හොඳ හොඳ තැනක ඉපදිච්ච කෙනාටත් හිටි ගමන් මෙන්න ලොකු අනුතුරු සිදුවනවා. ලෙඩ රෝග වැළඳෙනවා. මේ හොඳට පිංකම් කර කර ඉන්න අයට. අන්න ඔතනදී තමයි බොහෝ අය මේක ප්‍රතික්ෂේප කරන්න ඉදිරිපත් වෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ ධර්මතාවය ගැන අවබෝධයක් නැති නිසා. ඒ නිසා අපිනුත් නොඑක් අය කරන අහන ප්‍රශ්න තමයි දැන් අපි දැකලා තියෙනවා මේ හොඳට පින්කම් කර කර ඉන්න අය සිල්වත් ජීවිත ගත කරන අය ස්වාමීන් වහන්සේට උපකාර කරන විහාරස්ථාන ගොඩනගන අප්‍රමාණ කුසල් කරන අය මෙන්න එකපාරට දරුණු ලෙඩ රෝග වැළඳෙනවා. දරුණු ලෙඩ හැදිලා එක තැනකට වෙනවා. සමහරට හිටි ගමන් එයාගේ දරුවෙක් නැති වෙනවා. එක්ක දේපල අහිමි වෙනවා. එතකොට ඒ අය ප්‍රශ්න කරනවා අපි මෙච්චර පින්කම් කරද්දී ඇයි අපිට මෙහෙම වෙන්නේ? කෝ බුදුදහම ඇත්ත කියනවා නම් කෝ එහෙම එකක් නෑනේ මෙතන. අන්න ඒකට තමයි කියන්නේ සෙලවෙන ප්‍රසාදය කියලා. අන්න ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ පරිප්ලව පසාදස්ස පඤ්ඤාන පරිපූර්ති. මේ යම් කෙනෙක්ට තියෙන සෙලවෙන ප්‍රසාදයක් නම් ඒ කෙනාට කවදාක්වත් ප්‍රඥාවක් පූර්ණේ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒතර අපි තේරුම් ගන්න ඕන මේ හොඳටින් දැන් අර ජානක කර්මයේ බලය නිසා හොඳ තැනක ඉපදුනා. හොඳ විදිහට ජීවත් වුණා. නමුත් මේ ජානක කර්මයට බලපෑම් කරන තවත් කර්ම තියෙනවා. යම් ඒවට තමයි අපි කියන්නේ උපස්තම්භක කර්ම කියලා කියන්නේ. මෙතන උපස්තම්භක කර්ම කියලා කියන්නේ ජානක කර්මයට ශක්තියක් වෙන්න උපකාර කරන ධර්ම. කියන්නේ හිතන්න යම් කෙනෙක් සුගති ලෝකයක් තුල යහපත් භවයක ඉපදුනා නම් ඒ කෙනාට කුසල කර්ම උපස්තම්භක වෙනවා. මෙතන උපස්තම්භක කියලා කියන්නේ උපකාර කරනවා කියන අර්ථය එන්නේ. එතකොට ඒ කෙනාගේ භවය දිනෙන් දිනම දියුණුවටපත් කරන්න කරපු කුසලම උපකාර කරනවා. උපස්තම්භක වෙනවා. ඒවට කියන කුසල උපස්තම්භක කර්ම කියලා. ඒ වගේම අකුසල උපස්තම්භක කර්මත් තියෙනවා. ඒ කියන්නේ දැන් දුගති භවයක් තුළ ඉපදෙච්ච කෙනා ජනක කර්මයක් හැටියට එකක් තමයි ඉදිරිපත් වෙලා දුගතියේ ප්‍රතිසන්දිය ලැබුවේ. නමුත් ඒ කෙනාට ඒ දුගති ලෝකයේ තුල කල්ප ගණන් අවුරුදු කෝටි ගණන් ජීවත් වෙන්න වෙනත් අකුසල කර්ම උපස්තම්භක කරනවා. ඒකට කියන ප්‍රවෘත්ති විපාක කියලාත් කියනවා. ප්‍රවෘත්ති කාලය කියලාත් කියනවා ඒකට. අන්න ඒව කරන්නේ මේ උපස්තම්භක කර්මයෙන්. එතකොට කුසලයට උපස්තම්භක වෙනවා කුසල උපස්තම්භක කර්ම අකුසලයට උපස්තම්භක වෙනවා අකුසල උපස්තම්භක කර්ම. අන්න ඒ තුලින් තමයි යහපත් තැනක ඉපදිච්ච කෙනා මැරෙනකම්ම යහපත් ආකාරයෙන්ම ජීවත් වෙන්නේ. කුසලම උපස්තම්භක වෙලා. අර දුගතිය ඉපදිච්ච කෙනා බොහෝ කාලයක් දුක්ම ලබන්නේ අකුසල උපස්තම්භක වෙලා. අන්න ඒවට කියනවා උපස්තම්භක කර්ම කියලා. ඒතරේ අමුතු කර්ම කොටාසයක් නෙවෙයි කර්මයේම ස්වභාවයක් විපාක දෙන්න. ඊට පස්සේ තවත් එක ස්වභාවයක් තියෙනවා උපපීඩක කියලා. ඒතර පීඩ එක කියන එකේ නම මේ තේරෙනවා මේ පෙළනවා කියන අර්ථයෙන්. පෙලීමටපත් කරන්න ඒක තමයි අපි අර ඉස්සෙල්ලා කිය උපමාවට සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අර හොඳට ඉපදිච්ච කෙනාට ඒ ජනක කර්මය යහපත් වුණාට ඒ ලැබපු ආත්ම භාවයට පීඩා කරන පෙළන කර්ම තියෙනවා. අන්න කුසලයට පීඩා කරනවා අකුසල උපපීඩක කර්ම. මේ ඔක්කොම ප්‍රවෘත්ති විපාක. අකුසලයට පීඩා කරනවා කුසල උපස්තම්භක කර්ම. එතකොට මේ ආකාරයෙන් විපාක දෙනකොට තමයි යන්න හොඳ තැනක යහපත් ප්‍රතිසන්දියක් ලැබුව කෙනාට අන්න හිටි ගමන් රෝග වැළඳෙනවා. ඒතර මේකෙන් කියන්නේ ඔක්කොම රෝග කර්මයෙන් හැදෙනවා කියලා. එහෙම ගත්තොත් වැරදි. කර්ම ඒ එකක් විතරයි. එතකොට මේ වගේ ඔය දරුණු ලෙඩ රෝග හැදෙන්නේ. එතකොට ඒක නම් කර්මයෙන් තමයි වෙන්නේ. හොඳ කරන්න බැරි රෝග තියෙනවනේ සමහර ලාවට. අන්න ඒ වගේද බොහොම කර්මී උපනිශ්‍රේ වෙලා තමයි හැදින්නේ දේවල්. එතකොට ඒක උදාහරණයක් හැටියට දක්වන්න පුළුවන් දැන් අනුරුද්ධ තෙරුන් වහන්සේගේ හිටියා නැගණියක් රෝහිණී කියලා. දැන් මේ රෝහිණී කියන්නේ බොහොම මේ සිට හොඳ ලොකු පවුලක ලස්සන ශරීරයක් ඇතිව ඉපදිච්ච කෙනෙක් මෙයා. බොහොම ප්‍රියමනාප කෙනෙක්. ඉතින් මෙයාගේ ශරීරයේ හිටි ගමන් කුෂ්ඨ රෝගයක් හැදිලා මුළු ශරීරේම මේ දුර්වර්ණ වෙලා කැලල් හටගෙන විරූපී ස්වභාවයටපත් වුණා. ඉතින් දිනක් මේ අනුරුද්ධ තෙරුන් වහන්සේ නිවසට වැඩියට පස්සේ රෝහිණී තමන්ගේ නැගණිය ආවේ නෑ වඳින්න. ඊට පස්සේ අහනවා කෝ ඊට පස්සේ කිව්වා මෙහෙමයි ලෙඩක් හැදිලා එළියට එන්නේ ලැජ්ජාව ඉන්නවා කියලා. ඉතින් ඊට පස්සේ එකපාරක් කතා කර ආවේ නෑ. ඊට පස්සේ දෙවෙනි පාර කතා කරාට පස්සේ මේ ශරීරය හොඳට ඔක්කොම වහගෙන ඇවිල්ලා බිම් බලාගෙන හිටියා. ඉතින් කිනු ඇයි ආවේ නැත්තේ? කින මෙහෙම රෝගයක් හටගෙන මගේ ශරීරයේම දැන් පිළිකුල් වෙලා තියෙන කැතයි බලන්න බෑ. ඉතින් ඒ නිසා ලැජ්ජාවට තමයි ආවේ නැත්තේ කියලා. ඊට පස්සේ කියනවා මේ ඔබ කැමතිද ඕක හොඳ කරගන්න. මේක කර්මයෙන් හැදිච්ච එකක්. එනික සමහර කර්මයෙන් හටගත්ත රෝගවලටත් මේ ප්‍රතිකාර ඊට අනුරූප වෙච්ච ප්‍රතිකාර කරලා හොඳ කරගන්න පුළුවන් කියන එකක් තමයි මෙතනදී ඔප්පු වෙන්නේ. ඊට පස්සේ කිව්වා මේක ඔබම කරගත් එකක් මේ නිසා ඔබ කැමතිද පින්කමක් කරන්න කියලා. ඔව් කැමතියි කිව්වා. මොකද්ද කරන්න ඕන? ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා උදෙසා මේ අසුන් හලක්, ඒ කියන්නේ මේ දාණය දෙන්න පුළුවන් හලක් මේ පිළිදීලා කරන්න කියලා. ඊට පස්සේ කිව්වා ඒවට කරන්න මංගව සල්ලි නැහැ නේ කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා ඔබට ආභරණ තියෙනව නේද එහෙම ඔව් කියලා කිව්වා දැන් ශරීරය කොච්චර කැත වුණත් කැත වෙලා තියෙද්දී ආභරණ කොච්චර තිබ්බත් වැඩක් තියෙනවද <laughs> පළක් නෑනේ දැන් කෙනෙක් ලස්සනයි නෑ නම් යාට ආභරණ පැලඳින්න නැතත් එයා කොහොමද ලස්සනයිමයි ඒතර ඊට පස්සේ ඔය ආභරණ ඔක්කොම විකුණලා ඒකෙන් හදන්න කියලා කිව්වා ඊට පස්සේ ඒකට එකඟ වෙලා අනිත් අයගේ උපකාර ලබාගෙන මේ ආභරණ ඔක්කොම හදලා ඉවරලා 80 ඒ කියන්නේ වික්ෂුන් වහන්සේලා දන් වළඳන්න පුළුවන් මේ හලක් නිර්මාණය කර ඒක මේ කියනවා මේ දෙකක් එකන තට්ටු දෙකක් වගේ ගොඩ නැගිල්ලක් හැදුවේ. ඉතින් පළවෙනි තට්ටුව හදලා ඉවර වෙච්ච ගමම්ම තෙරුන් වහන්සේ උපදෙස් දුන්නා මේකේ ආසන පනවන එක, පෑන් ගිහින් තියෙන එක, භික්ෂුන් වහන්සේලාට දානේ පිළිගන්වන එක ඔක්කොම ඔබගේ සියතින්ම කරන්න කියලා කිව්වා. ඉතින් මේ ඔක්කොම කරා. ඉතින් ඊට පස්සේ දෙවෙනි තට්ටුවත් හදලා ඉවර වෙච්ච දවසේ දැන් මෙයා මෙහෙම කරන්න කරන්න ක්‍රමයෙන් අර තිබෙච්ච තුවාල වේලෙන්න පටන් ගත්තා. ඉතින් තථාගතයන් වහන්සේ මේ ඔක්කොම හදලා ඉවර වෙච්ච දවසේ අන්තිම දවසේ පැමිණියා. මහා භික්ෂු සංඝයාත් සමග පැමිණිලා හිටියා. නමුත් රෝහිණී තෙරණි එදා ආවේ නෑ එළියට. දැන් භාග්‍යවතුන් වහන්සේට මුහුණ දෙන්න ලැජ්ජාව. ඉතින් එකපාරක් කතා කරා ආවේ නෑ. ඊට පස්සේ දෙවෙනි පාරක් කතා කරාට පස්සේ ශාරීරිය වහගෙන ඇවිල්ලා බිම් බලාගෙන හිටියා. දැන් මෙයාගේ බොහෝ ප්‍රමාණයක් හොඳ වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ තථාගතයන් වහන්සේ අහනවා මේ ඔබ දන්නවද ඔබටයි මේ වගේ දෙයක් වැළඳුනේ මොකක්ද හේතුව ගැන මම දන්නේ මේක ඔබම කරගත් එකක්. ඊට පස්සේ මොකද්ද කියලා අහගන්නකොට බුදුහාඳුර පැහැදිලි කරා මීට පෙර ආතුව මේ රෝහිණී කියන මේ නැගණිය මේ රජ කෙනෙක්ගේ බිසවක් වෙලා ඉපදිලා හිටියා. අග්‍රමහේසිකා වෙලා. ඒතර මේ අග්‍රමහේසිකා වෙලා ඉන්න කාලේ මේ රජතුමාට බොහොම ප්‍රිය නාටිකාංගනාවක් හිටියා. ඉතින් මේ අග්‍රමහේසිකාව මේ නාටිකාංගනාවත් එක්ක බොහොම වෛරයි. එහෙම එකක් තියෙනවානේ. එතකොට මේ ඒ නිසා මේ ඉතින් මෙයාව මෙයාව කොහොම හරි විනාශ කරන්න ඕනේ කියලා හිත හිතා ඉඳලා දවසක් අර කසමිලිය වගේ බොහොම ශරීරයට දුක් පීඩා ලැබෙන කසන දෙයක් අරගෙන ඇවිල්ලා අනිත් අයට උපදෙස් දුන්නා මෙයාගේ ඇඳේ ඇඳුම් වල හැමතැනම තවරන්න කියලා මේවා. ඊට පස්සේ මෙයා ළඟට ආවට පස්සෙත් විහිළුවට වගේ මෙයා ගැඟට අරන් මනන් දැම්මා. ඊට පස්සේ මේක ටිකක් වෙලා යනකොට මෙයාගේ ශරීරය පළු දාලා කසලා ලොකු විපතක් හටගත්තා. ඊට පස්සේ මෙයා මේකෙන් වේදනාවෙන් බේරෙන්න කියලා ගිහිල්ලා වෙන ඇඳුමක් ඇඳගත්තා. ඒ වගේත් ගාලානේ තියෙන්නේ. ඊට පස්සේ තවත් දැවිල්ල වැඩි වුණා. ඊට පස්සේ බැරිම තැන ඇඳේ වැතිරුණා. ඇඳෙත් ඒවා තිබුණානේ. ඉතින් මේ තුලින් මෙයා ලොකු පීඩාවකටපත් වුණා. ඉතින් කියනවන්න එදා කරපු අකුසලේ නිසා ඔබ උපදිච්ච මීට පෙර ඉපදිච්ච හැම භවයකම මෙන්න මේ වගේ රෝග හට ගන්න උපකාර වුණා කියලා කියනවා. ඉතින් අන්න මේ රෝහිණී දේවියට, يعني මේ රෝහිණී කියන නැගණියට අර උපදිනකොට බොහොම ලස්සන ශරීරයකින් ඉපදුනා. ඒ කියන්නේ ජනක කර්මයේ යහපත්. හොඳ සිටු පවුලක උපදුනි. නමුත් අර උපපීඩක වශයෙන් මෙන්න අර කර්මයෙන් පැමිණිච්ච අකුසලයක් හේතු කොටගෙන ඒව දෙයක් වුණා. ඉතින් තථාගතයන් වහන්සේ මේක කියලා ධර්ම දේශනා කරාට පස්සේ එතනදීම තථාගතයන් වහන්සේගේ තියෙන ආශිර්වාද බලයෙන් එයා කරපු පුණ්‍ය බල මහිමේනුත් අර වේලිලා තිබෙච්ච ස්තුවාටි ඔක්කොම හොඳ වෙලා ශරීරේ රන් පැහැයෙන් බබලන්න පටන් ගත්තා කියනවා. එයා සෝවාන් ඵලයටපත් වුණා. ඉතින් මේ කර්මය අවසන් වුණා කියලා කියනවා. ඉතින් අන්න ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ওই විදිහට බණක් ඇහුවට පස්සේ කොහොමද මේ එකපාරට ශරීරේ රන්වන් පාටින් බබලන්නේ කියලා. ඒක අර ඒ ස්වභාවය දන්නේ නැති අයට තියෙන කාරණාවක් නේ. මේ මෙතනින් අයට ඒක අත්දැකීම ඇති. ඒ කියන්නේ අර අද හොඳටම රෝගී වෙලා ඉන්න කෙනෙක්ට පුළුවන් අදිෂ්ඨාන කරලා දැන් තථාගතයන් වහන්සේගේ අදිෂ්ඨානය කියන්නේ සාමාන්‍ය එකක් නෙවෙයිනේ. එතකොට එහෙම අදිෂ්ඨාන කරලා පහවදා වෙනකොට සම්පූර්ණයෙන් රෝගේ නැති කරන්න පුළුවන්. දැන් අර චක්කනගේ කතාවිනුත් ඒකනේ පෙන්වන්නේ නේ. දැන් චක්කන ලංකාවේ හිටපු කෙනෙක් එයාගේ අම්මා හොඳටම අසනීප වෙච්ච වෙලාවක වෛද්‍යවරු නියම කළා හාමස් දෙන්න ඕන කියලා. ඊට පස්සේ අයියා ගිහිල්ලා මෙයා මදු ගහන්න දන්නේ නැති නිසා අයියා ගිහිල්ලා මද්දක් ගහලා ආව හාව අල්ලන්න. ඉතින් අයියා හවස් වෙලා මල්ලිට ගිහින් කිව්වා හාවෙක් ඉන්නවද කියලා බල්ලෙන්න කියලා ගියාට පස්සේ හාවෙක් අහුවෙලා ඉන්නවා. ඉතින් ඊට පස්සේ හාව බහේ ගෙහි ගෙහි ඉතින් මෙයා අතර අරගෙන කල්පනා කරා මේ අම්මා කෙනෙක්ගේ දරුවෙක් වෙන්න ඕන. එතකොට දැන් මම මගේ අම්මා සුවපත් කරන්න කියලා මේ දරුවා මැරුවොත් එහෙම තව අම්මා කෙනෙක්ට ලොකු පීඩාවක් දැනෙන නිසා මොන වුණත් කමක් නැහැ මට බෑ ඒක කරන්න කියලා හාවා මුදා හැරියා. ඉතින් ඊට පස්සේ යනකොට හාවෙක් හිටියද කියලා ඇහුවා අයියා හිටියා කිව්වා. ඊට පස්සේ කෝ අත ඇරියා කිව්වා අයියා හොඳටම බැන්න. ඊට සම්මගාවට ගිහිල්ලා වාඩි වෙලා තමන් මේ කරපු කුසලය ගැන සිහිපත් කරලා සත්‍ය ක්‍රියා කළා කියනවා. අන්න ඒ ආශිර්වාදයෙන් ඒ මව ඒ මොහොතේම සුවපත් වුණා කියලා. මේ වගේ ලෝකේ තියෙනවා බොහෝ දේවල්. ඉතින් ඒ නිසා මෙතනදිත් උනේ අර කර්මයෙන් හටගත් එක මෙයා නිකන් නෙමෙයි හොඳ කරගත්තේ බොහෝ කාලයක් භික්ෂුන් වහන්සේලා උපස්ථාන කරලා තමන්ගේ ආභරණ විකුණලා ඒකින් දන්හලක් හදලා සියතිනුම උපස්ථාන කරලා අන්තිම දවසේ බුදු පාමුක් මහා සංඝරත්නයට දානයකොත් පූජා කරලා බණත් අහලා තථාගතයන් වහන්සේගේ ආශිර්වාදයනුත් කියන මේ හැම එකකින්ම තමයි සුවපත් බවටපත් උනේ. ඉතින් අන්න ඒ වගේ දේවල් තමයි මෙතන මේ අර උපපේදක කර්ම කියලා හඳුන්වන්නේ. අර හොඳට හිටපු අය එකපාරට අන්න පෙළන්න පටන් ගන්නවා. ඒකෙන් ඒ කෙනා සමහරට හොඳ තැනක ඉපදෙල එක පාට පල්ලෙහාට වැටෙන්න පුළුවන් අනු උපපීඩක කර්ම. අකුසල පක්ෂේනොත් උහමයි. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ අර සුගතියේදී මේ අකුසලයක් තමයි මතුවන්නේ. තවත් සමහර වෙලාවෙදී දැන් අකුසලය තියෙන කෙනාට ඒ අකුසල් විපාක දෙන අවස්ථාව තුළ කුසලයක් ඉදිරිපත් වෙලා ඒ භවයේ සැප සම්පත් ලබන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් මේ මේ දුගති භවයක් තුළ අපි තුම් තිරිසන් ලෝකයේ තුල තිරිසන් සතෙක් හැටියට ඉපදෙලා හිටියා. ඒතර මේ තිරිසන් සතා පිටමු මේ පාරේ ඇවිදින බලුකුක්කේ කියලා හිතන්න. ඒතර මේ කෙනා මේ මේ විදිහට අනුන්ගෙන් ගුටි කන්න අවස්ථාවක් තියෙන අවස්ථාවක් නේ වාහනයකට යට වෙන්න තියෙන අවස්ථාවක්. ඒතර කෙනෙක් කවුරු හරි කෙනෙක් මේක දැකලා කරුණාවෙන් මෙයා අපි තුන් ලස්සනත් නේ ලස්සන උපද සම්පත්තිය නිසා සැප ලබන්නේ පුළුවන් කියන්න පුළුවන්. මෙයා හිතුවේ මේ ලස්සන බල්ලෙකුත් නෙමෙයි කියලා. අපි දැකලා තියෙන එහෙම අය මේ විරූපී දුක් විඳින සත්ව අරන් ගිහලා උපස්ථාන කරන යෝන තරම් ඉන්නවා. ඉතින් මේ වගේ බලු පෙට්ටියක් අරන් ගිහලා ගෙදර තියාගෙන හිතුව මෙයාට හොඳ අසුන් පානවල. ඒ කියන්නේ අසුන් හදලා දීලා. නිතර නිතර හොඳ රසවත් ආහාර පාන දීලා වෙලාවට නාවලා බෙහෙත් ටික දීලා. තියෙනවනේ මොකද වෙන්නේ? දැන් මොකද අන්න මේක මේ කුසලයක් පළ දුන්නේ. එහෙනම් අන්න දැන් මෙයාට මේ කුසල උපපීඩක කර්ම පැහැදිලිද? ඒ කියන්නේ අර දුගති භවයේ ජනකර්මයේ බවට පත් වුනේ අකුසලයක්. ඒ නිසා තමයි ඒ දුක් ලබන්නේ හේතු උනේ. එයා පාරේ හිටියා නම් එයාට නොයෙක් දේවල් ලැබෙනවා දුක් විපාක. නමුත් එතෙන්ට කුසල උපපීඩක කර්මයක් ඇවිල්ලා මේ කෙනාට සැප ලැබෙන්න පටන් ගත්තා. ඒතර කුසල අකුසල දෙකින්ම පෙළෙනවා. අතනදී පෙළුවේ අකුසල ජීවිතයේ කුසලයෙන් පෙළලා යව සුගතියක මේ සුවපත් බවට පත් කරා. අර සුවපත් භවයට පත් වෙලා හිටපු කෙනාට අකුසල පීඩක කර්මයක් ඇවිල්ලා එයාව රෝගියෙක් බවට පත් කළා එක්ක විරූපී වෙන්න පුළුවන්. එහෙම අය දැකලා තියෙන හිතේක මම ලෙඩ වෙනවා. විරූපී වෙනවා, රෝග හට ගන්නවා. ඒ පීඩාවට පත් කරන අකුසල උපපීඩක. ඒතර අකුසල උපපීඩක කියලා කර්ම කොටසක් නැහැ. අර තියෙන කර්මයෙන් විපාක දෙන්න ඉදිරිපත් වෙනකොට ඒක ස්වභාවයක් තමයි මේ උපපීඩක හැටියට පෙන්වලා දුන්නේ. ඒක කොටසක්. තවත් කොටසක් තියෙනවා උපඝාතක කර්ම කියලා. ඒතර මේ උපඝාතක කර්මයෙන් කෙරෙන්නේ අතනිදි කරේ යම් තරමකින් පෙළීමටපත් කර අපමණයි. පීඩාවක් ඇති කර අපමණයි. නමුත් මෙතනදී කරන්නේ උපඝාතක සම්පූර්ණ මේ ජීවිතේ නැති කරලා දානවා. අපි මේකට උපච්ඡේදක කර්මය කියලාත් කියනවා. දැන් මරණ චතුස්කයේදී උගන්වන උපච්ඡේදක මරණ කියලා එකක්. අන්න මේක උපච්ඡේදක කියලාත් හඳුන්වනවා. එතකොට මෙතනදී වෙන්නේ ද යම් කිසි කෙනෙක් හිතන්න සුගති භවයක් තුල බොහෝම පොහොසත් ගෙදරක් තුළ උගත්කමින් යුක්තව ලස්සන ජීවිතයක් ගත කරනවා. තරුණ අවදිය තුළ. ඒතර මේ කෙනාට අකුසල උපච්ඡේදක කර්මයක් ඇවිල්ලා එකපාරට ඒ ජීවිතෙන් අයින් කරනවා. මිය පරලොව ගිහිල්ලා එක්ක දුගති ලෝකයක ප්‍රතිසන්දිය ලබනවා. මෙහෙමයි දැකලා ඇති නේද? ඒ කියන්නේ මේ හොඳට පවුල්වල තරුණ අවදියේදී ඕනතරම් සැප සම්පත් ලබන්න අවස්ථාවක් තියෙද්දී එකපාරට තරුණ අවදියේම මිය පරලොව යනවා. අනුපච්ඡේදක කර්මයකින් තමයි මේ දේවල් සිදු කරන්නේ. ඊට පස්සේ ඒවා කුසල උපත් ඒවා කියන අකුසල උපච්ඡේදක කර්ම කියලා. කුසල උපච්ඡේදක කර්මත් තියෙනවා. ඒක ඒක කෙනෙක්ට දැන් අර වගේ කෙනෙක් මැරුණාම එකෙල්ලේම කියන්න බෑ මේක මේ අකුසල උපච්ඡේදයෙන් කියලා. ඒකට තවත් නොයෙක් හේතු තියෙනවා. නමුත් මෙතන අකුසල උපච්ඡේදයෙන් තමයි ඒ වගේ දේවල් සිදු කරන්නේ. තව කුසල උපච්ඡේදක කර්මත් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් යම් කිසි කෙනෙක් මේ ජීවිතය තුළ මේ බොහෝම දුප්පත් තැනක ඉපදිලා නමුත් බොහෝ එයාට පුළුවන් වන තරමින් නමුත් මෙයා කුසල් කරපු කෙනෙක් වෙන්න පුළුවන් පූර්ව භවයන් තුළ. නමුත් අර ප්‍රතිසන්දිය ලැබූ කර්මයනේ බලපාන්නේ මුලින්ම ජන කර්මය එනුනේ මේ ඔක්කොම ලැබෙන්නේ. එතකොට ඒ කෙනා ඒ භවය තුළ නොයෙක් හොඳ පින්කම් කරමින් ඊට පස්සේ අප්‍රමාණ කුසල් කරමින් කරුණා මෛත්‍රියෙන් යුක්තව හොඳට ජීවත් වෙන ගමන් එයා එකපාරට මැරෙන්න පුළුවන්. මැරිලා ගිහිල්ලා කියන බලවත් කුසලයක් උපනිශ්‍රේ වෙලා එයා දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන්. කියන්නේ මෙතන මහා දුක් විඳ විඳ හිටපු කෙනා හදිසිය මිය පරලොව ගිහිල්ලා සුගති ලෝකයක උපදින්න පුළුවන්. අන් ඒ ඒ වගේ දේවල් සමහරලාවට කුසලුපච්ඡේදක කර්මේනොත් සිදු කරනවා. ඒතර මේක තේරුම් ගන්න බොහොම අපහසු තැනක්. නමුත් නුවණින් ලෝකයේ දිහා බැලුවොත් Tamanට මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේවා තමයි උපච්ඡේදක කර්ම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ජීවිතේ නසන කර්ම. එතකොට ඒක කුසල උපච්ඡේදක වෙන්නත් පුළුවන් අකුසල උපච්ඡේදක වෙන්නත් පුළුවන්. ඒකම තමයි දැන් නිරේපදිච්ච කෙනාටත් සමහරලාවට වෙනවා. දැන් නිරේ අවුරුදු කෝටි ගාණක් දුක් විඳින්න පුළුවන් කර්මයකින් ඉපදිච්ච කෙනාට එයා බලවත් කුසල් කරපු කෙනෙක් නම් කුසල උපච්ඡේදක කර්මයකින් ඒ නිරේ ජීවිතය නසලා දිව්‍ය ලෝකෙ උපද්දවන්න පුළුවන්. මල්ලිකා දේවියට ඒක නුනේ. දැන් මල්ලිකා දේවිය බොහෝ පින්කම් කරපු කෙනෙක්. මේ අර අසද්දෘෂ මහා දාණය පවා දෙන්න කැපවීමෙන් කටයුතු කරපු කෙනෙක්. මල්ලිකා දේවිය කියලා කියන්නේ. නමුත් මේ මල්ලිකා දේවිය මෙච්චර පින්කම් කරලත් මිය ගිහිල්ලා ඉපදුනේ ඔසුපත් නිරේක පුදුනා කියලා කියනවා. මේ මෙච්චර මේ පින්කම් කරපු කෙනා. එතකොට දැන් රජ්ජුරුව හැමදාම යන වහන්න බුදුහාමුදුරන්ගෙන් මල්ලිකා දේවිය කොහෙද ඉපදුනේ කියලා අහන්න. නමුත් යනකොට අමතක වෙනවා අහන්න. මේ බුදුහාමුදුරුව අදිෂ්ඨාන කරා මෙයාට මේක අහන්න මේ ලැබෙන්න එපා කියලා. මොකද්ද දැන් මෙයා නිරේ ගිහිල්ලා ඉපදුනා කියලා කිව්වොත් කොසල් රජුරෝ අනිවාර්යයෙන්ම මේ ප්‍රතික්ෂේප කරන මෙයා ඇත්තට ප්‍රඥාවන්ත කෙනෙක් නෙවෙයිනේ. අයි මෙච්චර මේ දන් දුන්න කෙනාටත් නිරේ ඉපදුනා නම් කවර කතාද අනිත් අය ගැන කියලා මෙහෙම මේක බොරු කියලා ඔක්කොම විනාශ කරන්න පුළුවන්. ඒ නිසා ඒක වෙන්න දෙන්නේ නැතුව කිව්වත් මොකද මෙයා බලවත් කුසල් කරපු නිසා දවස් 7යි හිටියේ. ඒ දවස් 7ත් නිරය අවශ්‍ය ප්‍රමාණයෙන් නෙවෙයි, manuss ලෝකයේ අවශ්‍ය ප්‍රමාණයෙන්. නිරේන එක තප්පර ගාණක් වෙන්න පුළුවන්. එතකොට මොකද අපේ අවුරුදු කෝටි ගාණක් සමහරලා නිරේට එක දවසක් වගේ. එහෙම ඒ අවශ්‍ය තියෙන්නේ. ඉතින් එතකොට එයා manuss ලෝකයේ දවස් 7ක ප්‍රමාණයක් තමයි එහි හිටියේ. ඉතින්ම ඒ ජීවිතයේ කුසල උපච්ඡේද කර්මයකින් ඒ ජීවිතේ නැසලා ඉපදුනා ගිහිල්ලා දිව්‍ය ලෝකේ. ඉතින් අන්න ඒවට කියන කුසල උපච්ඡේදක කර්ම කියලා. ඉතින් මේ වගේ කර්මය ගැන කල්පනා කරනකොට නොයේක් පැතිකඩ තියෙනවා. ඉතින් මේ ඔස්සේ අපිට විග්‍රහ කරගෙන යනකොට මෙන්න මේ වගේ කර්ම කොටාසයක් සම්මුඛ වෙනවා. එතකොට දැන් අනිත් දේවල් ගැන මම හිතන්නේ සාකච්ඡා කරන්න අවශ්‍ය වෙයි කියලා. මොකද දැන් ditta dhamma vediniya karma ගැන අපි නිතරම සාකච්ඡා කරලා තියෙනවා. ඒක දන්නවානේ. උපපජ්ජ වේදිනිය කර්ම ගැනත් දන්නවා. ඊට පස්සේ අපරාපරිය කර්ම ගැනත් දන්නවා. ඊට පස්සේ අහෝසි කර්ම කියලා අපි පැහැදිලි කරා අහෝසි කර්ම කියලා කොටාසයක් නැහැ. මේ අර යම් කර්මයක් විපාක දෙන්න අවස්ථාවක් නොලැබුණොත් ඒක නැවත විපාක නොදීමේ තත්වයට පත් වුණොත් ඒව තමයි අහෝසි කම්ම කියලා හඳුන්වන්නේ. එහෙම නැතු වෙන කර්ම කොටාසයක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ ප්‍රභේදයක් තියෙනවා කර්මයන් තුල. ඉතින් මේ කර්මය ගැන තියෙන තේරුම් ගන්න තියෙන දුෂ්කර ස්වභාවය තමයි දැන් මේක විපාක දෙන ආකාරයන් ගැන කියනකොට කියන සමහරලාවට ඒක රහතන් වහන්සේ නමකටවත් ඒක තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ කියලා කියනවා. මොකද ඒ තරම් විවිධත්වයක් තියෙනවා. ඒ කියන්නේ දැන් එකම කුසලය කරන අය උපදින්නේ එකම තැනක නෙවෙයි. নানা ප්‍රකාර තැන්වල උපදිනවා. ඒ කියන්නේ දැන් මෙතන අපි හිතමු මේ ඔක්කොමලා දැන් බනහනවානේ. ඒතර බණ ඇසීම වශයෙන් මේ ඔක්කොටම පහළ වෙන්නේ කුසල් සිතක් පහළ වෙන්නේ. ඒතර මේ කුසල් සිත යම් මරණාසන්න මොහොතේදී ඇති වෙනකොට හරි දැන් දැන් මේ මොහොතේ පවා දැන් අපේ ඔක්කොටම ඒක විපාක දෙනකොට ලැබෙන එකම ආකාරයකින් නෙවෙයි. හිතන්න සෝමනස්සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත ඔක්කොටම පහළ වෙලා තියෙන්නේ කියලා. නමුත් ඒ වුණාට ඒකේ විපාක දෙනකොට කෙනෙක් ආයෙත් මනුස්ස ලෝකෙ ඉපදින්න පුළුවන්. කෙනෙක් මනුස්ස ලෝකෙත් කෙනෙක් උසස් තැනක උපදිනකොට තවත් කෙනෙක් ඊට වඩා මේ පහත් තැනක උපදින්න පුළුවන්. තව කෙනෙක් චාතුරු මහරාජික උපදින්න පුළුවන්. තව කෙනෙක් තවතිසාවට යන්න පුළුවන්. තව කෙනෙක් යාමය, තුසිතය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවර්ති කියන ඕවටත් යන්න පුළුවන්. එතකොට ඇයි මේ එකම කුසලය නම් හැමෝටම එකම සිතක් නම් පහළ වුණේ ඒකේ විපාකයේ හැටියට මේ තැන් තැන්වල নানা ප්‍රකාර ස්ථාන තුළ විපාක ලබලා දුන්නේ. ඒ තමයි මේ සත්වයා තුල තියෙන අර ඉන්ද්‍රිය ධර්මයන්ගේ නානත්වය අනුව ප්‍රඥාවේ ස්වභාවය අනුව. ඒකට අපි ඔක්කොටම ප්‍රඥාව තියෙනවා. නමුත් ඒ ප්‍රඥාව සම නැහැ. කොතනකවත් සම වෙන්නේ දැන් හිතෙන්න පුළුවන් දැන් රහතන් වහන්සේලා රහත් වුණාමත් මේ සම වෙන්න ඕනනේ කියලා එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ ඉන්ද්‍රිය ධර්මයන් කියන එක තවත් කෙනෙක්ට කොතනකවත් සම වෙන්නේ නැහැ. ඒ නිසා තමයි රහතන් වහන්සේලා ඔක්කොමල ප්‍රඥාවන්තය. ඒ නිසානේ රහත් ඵලයටපත් උනේ. නමුත් ඒ අය අතරත් ප්‍රභේද තිබුණානේ. දැන් කියනවා ප්‍රඥාවන්තය අතරින් අග්‍රස්ථානය උනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට තරම් තියෙන ප්‍රඥාවක් වෙන කිසිම රහතන් වහන්සේ නමකට නැහැ කියලා. එතකොට අන්න රහත් උනත් ප්‍රඥාවේ විවිධත්වයක් තියෙනවා. අනෙත් හැකියාවන්ගෙන් එහෙනම් දැන් මුගලන් හාමුදුරුවෝ 이르දි බල සම්පන්නය. නමුත් අනිත් රහතන් වහන්සේලාට ඉරිදි බල නැද්ද? තිබුණා. දැන් පින්ඩෝල භාරද්වාජ හාමුදුරුවන්ටත් ඒ වගේම ඉරිදි බල තිබුණා. නමුත් කියනම් මොග්ගල්ලාන තෙරුන් වහන්සේ තමයි ඒකෙන් මේ ශ්‍රේෂ්ඨ අනිත් අයට බෑ කියන විතරක් අන්න වෙනස. ඒතර ඔය කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් තුල තියෙන ස්වභාවය තමයි කොතනකවත් සම වෙන්නේ නැහැ කියන කාටවත්. ඉතින් ඒ අනුව තමයි මේක තථාගතයන් වහන්සේට පමණක්ම විශේෂ වෙන කාරණාවක්. දැන් ඒ නිසා තමයි අර සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් කර්මය ගැන විශේෂ වෙන්නේ නැහැ කියන හරියටම ඉන්ද්‍රිය ධර්මයන් ගැන. ඒ නිසානේ අර එක රහත් තෙරුන් වහන්සේ නමක් මාස 4ක් තිස්සේ මේ කර්මස්ථාන දිල රහත් කරව ගන්න බැරි බුදුහාමුදුර ළඟට අරන් ගියේ. ඒතර ඒ තුලත් විවිධත්වයක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ තරම් මේ කර්මය කියන එක බොහොම ගැඹීරයි. අවිෂයයි. නමුත් ඒකේ විපාකය නම් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕන මේ කර්මය තුල තියෙන ස්වභාවය දැන් අනිත් දේවල් කොතෙක් තිබුණත් මේ සත්වයාට ප්‍රබල විදිහටම මූලිකත්වයේ ලහ සලකන්න පුළුවන් කර්මයමයි. මොකද කර්මයෙන් තමයි දඩි බැලපෑමක් සත්වයාට එකතු කරන්නේ. ඉතින් ඒ නිසා තමයි දැන් කෙනෙක්ට ප්‍රශංසා ලබවන්නත්, කෙනෙක් ධනවත් කරන්නත්, කෙනෙක් උගතෙක් බවට පත් කරන්නත්, ඊට පස්සේ කෙනෙක් නිරෝගී බවට පත් කරන්නත්, කෙනෙක්ට මහා පරිවාර සම්පත්තියක් ලබන්නත්, රූප ස්වභාව ලබන්නත්, උගත්කම ලබන්නත්, ලස්සන මිහිරි හඬක් ලැබෙන්නත්. ඊට පස්සේ කෙනෙක්ට මේ දුර්විපාක ලබා දෙන්නත්. ඊළඟට නොයෙක් නිന്ദා ලබන්නත්, රෝගී ලබන්නත්. ඊට පස්සේ තව නොයෙක් පරිවාර සම්පත්තිය නැති වෙන්න, දුක්ඛිත ස්වභාවයට පත්වන්න, මෝඩයෝ බවට පත්වෙන්න, අවබෝධයක් නැති ඇත්තන් බවට පත්වෙන්න. මේ ඔක්කොටම හේතු වෙන්නේ කර්මය කියන එක තථාගතයන් වහන්සේ පෙන්නනවා. දැන් ඒක හොතරම් පැහැදිලි අර මේ චුල්ලකම විභංග සූත්‍රයේදී සුභ කියන මානවකේ අහන්නේ ඒ ප්‍රශ්නමයි. ඒතර ඒ ප්‍රශ්න තුල මේ සමාජය තමයි විවරණය කරන්නේ. මේ සමහරු උගත්, සමහරු නූගත්, සමහරු ලස්සනයි, සමහරු විරූපී. ඊට සමහරුන්ට පරිවාර සම්පත්තිය තියෙන සමහරුන්ට නැහැ. සමහරු උපතින්ම රෝගී, සමහරු නිරෝගී අය. ඉතින් මොකද්ද මේකට හේතුව? අන්න එතනදී තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්වුවේ. ඒ පාඩය හරිම වැදගත්. එකෙන් පෙන්න කම්මස්සකතා මානව සත්තා. බාන පද කීයකින් විග්‍රහ කරනවා කම්ම දායාදා. කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ. කම්මං සත්‍යේ විභජති අදිදං හීනං පනිහිත තාති. එතකොට අන්න මේ කර්මයට තමයි ප්‍රබල තැනක් දීලා තියෙන්නේ. ඉතින් කියනවා මානවකය මේ සත්වයෝ කම්ම දායාදා. ඒතර බලන්න අපේ දායාදයේ බවට පත් වෙන්නේම කර්මයක්. ඒතර අපිට දායාද ලැබෙනවා. දෙමව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන් නොඑක් දායාද ලැබෙනවා. නමුත් අපේ දායාද ඒ ඔක්කොම ලැබෙන්නේ කර්මය නිසා. පැහැද කෙනෙක්ට සැප සම්පත් ලැබෙන්නේ කර්මය හේතු කොටගෙන. ඊතරන්න කියන මේ සත්වයෝ කර්මයේ දායාද කරගෙන ඉන්නේ. ඊතර මෙතන කර්ම කියනකොට කුසල අකුසල දෙකම. දැන් සමහර අය කර්මය කියලා ගන්න අකුසලයට විතරයිනේ. කුසලයට ගන්න නැහැ. ඒ කියන්නේ දැන් මේ කෙනෙක්ට අපි හිතමු රෝගයක් වැළඳුනොත් කියන මොන කර්මයක්ද මේක කියලා. හැබැයි සැප සම්පත් ලැබෙනකොට මොන කර්මයක්ද මේක කියලා කියන්නේ නැහනේ. මොකද්ද හේතුව? එතකොට ඒ අතු හිතන්නේ මේ ගොඩක් කට්ටිය කර්ම කියලා ගන්නේ අකුසල පැත්ත විතරයි. නමුත් කර්ම කියන්නේ කුසල අකුසල දෙකටම පොදුවේ විවහාර කරන නාමයක්. එතකොට අන්න කියන මේ හැම කෙනාම දායාද කරගෙන ඉන්නේ කර්මය. කම්ම දායාද. කම්ම යෝනි කර්මයෙන්ම තමයි උපදින්නේ. ඒතර අපේ උපතේ ඒක තමයි ජනක කර්මය කියලා කිව්වේ. අන්න කර්මයක් නැත්තම් උපදින්නේ නැහැ. කර්මයකින්මයි උපදින්නේ. ඊළඟට කම්ම බන්දු අපිට නොයෙක් ඉන්නව නෑද අය සහෝදර සහෝදරි ඉන්නවා. ඊතර අපේ සහෝදර සහෝදරියා කවුද? මේ කර්මය කියලා කියනවා. කම්ම බන්දු. ඊට පස්සේ කම්ම පටිසරණ. අන්න අපිට නොයෙක් පිළිසරණක් තියෙනවා. කියනවා මේ හැමෝටම පිළිසරණක් හැටියට තියෙන්නේ කර්මයමයි කියලා කම්ම පටිසරණ. අන කම්මං සත්තේ විභජති අධිදං හේන පනේත. තාති මේ ලෝකයේ තුල මේ নানা ප්‍රකාර බෙදීම් හට ගන්න. මේ විෂමතාවයක් හට ගන්න මූලිකත්වෙහිලා ගැනීම මේ කර්මයමයි කියලා බුදුහාඳුරු පෙන්නනවා. ඒ නිසා තමයි අර විග්‍රහ කරන්නේ කම්මං කෙත්තං කියලා කියනවා. ඒතර එතන කොච්චර වටිනකමක් දීලා තියෙන කම්මං කෙත්තං විඥානං බීජං තණ්හාසිනේ හොකල. ඒතර කර්මය කියන්නේ ක්ෂේත්‍රය. භූමිය බවටපත් වෙනවා. ඒතර බීජ කොච්චර තිබුණත් ක්ෂේත්‍රයක් නැත්තම් අපිට වගා කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට අන්න කියන මේ කර්මයේ තමා ක්ෂේත්‍රයේ බවට පත්වන්නේ විඥානය කියන බීජේ රෝපණය වෙන්න. ඒතර විඥානය තමයි අපි කියන්නේ ප්‍රතිසන්දේ සිතක් හැටියට පහළ වෙන්නේ. ඒ සිතක්නේ විඥානයනේ. ඒතකොට ඒකම තමයි අපි කියන්නේ ඒකට උපනිශ්‍රේ වෙන්නේ කර්මයක්. අන්න ඒ කර්මය තමයි ජනක කර්මය කියලා හඳුන්වන්නේ. එතකොට අන්න මේ විඥානය කියන එක බැස ගන්න නැත්නම් පහළ වෙන්න යම් භවයක අන් කර්මයක් තියෙන්න ඕන. කර්මයක් නැත්නම් කෙනෙක් උපදින්නේ නැහැ. දැන් ජාතිය තියෙන්නේම මේ කර්ම තියෙන නිසාමයි. දැන් ඒක නිසා තමයි කම්ම භව, uppatti භව කියලා ඔය ඇත්තන්ට ඉදිරියේදී ප්‍රත්‍යකාණ්ඩයේදී මේ අපි විග්‍රහ කරනකොට තේරෙවි මේ ප්‍රත්‍ය විභාගයේදී. පටිසමුප්පාදයේදී විග්‍රහ කරන කම්ම භව සහ උත්පත්ති භව කියලා. ඒතර මේ භවය කියන්නේ මේක උත්පත්ති භවය. මේ තියෙන අපිට. ඒතර කර්ම භවය කියලා කියන්නේ මේ අපි කරන කුසල අකුසල කර්මයන් තමයි ඉදිරිපත් වෙන්නේ. ඒතර මේ කර්මයක් තියෙන නිසාම තමයි જાතියක් කියන එකක් विद्यමාන වෙන්නේ. ඒතොර යම් වෙලාවක කර්මයක් නැත්තම් ප්‍රතිසන්දිය ලබන්න, ඒ කියන්නේ උපනිශ්‍රේ වෙන්න, ඒ කෙනා ප්‍රතිසන්දිය ලබන්නේ නැහැ. තිරිසන් ලෝකෙ පුදුනත්, പ്രേත ලෝකෙ පුදුනත්, මනුස්ස ලෝකෙට ගියත්, දිව්‍ය ලෝකෙ පුදුනත්, බ්‍රහ්ම ලෝකෙ පුදුනත්, ඒත් කර්මයක් අරමුණු කරමින්මයි උපදින්නේ. ඒ කර්මයට අනුව තමයි මේ ඵල විපාක ලැබෙන්නේ. ඒ නිසා තමයි මෙතන කම්මං කෙත්තං කියලා දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව තමයි අපිට මේ ලැබෙන බොහෝ දේවල් ලැබෙන්නේ. හැබැයි මේක පුබ්බේකත හේතුවාදයකට අයිති වෙන්නේ නැහැ. මොකද මේක අපි අතිධාවනය කරොත් එහෙම අතිධාවනය කරනවා කියලා කියන්නේ මේ අර අවශ්‍ය දේවල් මේ කතා කරන්න යන සමහරලාවට නේ. ඒ කියන්නේ දැන් මේ කර්මය කියන එක බුදුරුන්ට පමණක් විශේෂ වෙන එකක් නේ. ඒතර අපිට මේක අහුවෙන්නේ බොහොම සුවල්පයයි. අපි දන්නේ බොහොම අල්ප මාත්‍රයයි. ඒතර මේ ගැන ගැඹුරු ඥානයක් නැතිව අපි මේ ගැන නොඑක ආකාරයේ මතිමතාන්තර ගොඩනගනවා. එතකොට මේ ඔක්කොම දැන් අතන කෙනෙක්ට හිතෙන්න පුළුවන් හැමදේම කර්මයෙන් නෙවෙයි වෙන්නේ කියලා. නමුත් අපි හොඳට නුවණින් බලාගෙන ගියාම තේරෙනවා අපි කරන දේවල් වල අතීතය හොයාගෙන ගියොත් මොකක් හරි කර්මයක් එතෙන්ද සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක പ്രേත වස්තුව තුලත් තථාගතයන් වහන්සේ දේශනා කරපු නොයේකුත් තැන්වලත් තේරුම් ගන්න පුළුවන්. ඊට තවත් තියෙන එකක් තමයි මේ බුදවරු කෙනෙක් බුද්ධත්වයටපත් වෙන්නේ රහත් ඵලයටපත් වෙන්නේ කර්මක්ෂය කර ඥානෙ උපද්දවගෙන. නේ දැන් ත්‍රිවිද්‍ය උපද්දවනකොට ඒකෙන් එකක්නේ කර්මක්ෂය කර ඥානය කියලා කියන්නේ. කර්මයන් ෂය කරනවා. ඒ නිසා සමහර අය කියනවා බුදවරුන්ට කර්ම විපාක දෙන්නේ නැහැ කියලා. මතයක් තියෙනවනේ සමාජය තුල. නමුත් බුදුවරුන්ට කර්ම විපාක දුන්නා කියලා අර පුබ්බකම්ම පිලෝති කපදානේදී දේශනා කරලා තිනුනේ කර්ම විපාක 16ක් දුන්නා කියලා. අර ඔළුවෙක එක්කම හැදිච්ච එක, කොන් දෙක එක්කම හැදිච්ච එක, දෙව්දත්තර ගල් පෙරලපු එක, ඊළඟට ඇතා මෙහෙවපු එක, චින්චමානවිකාව සුන්දරි මේ ඔක්කොම කර්ම විපාක. යමෙක් කියනවා නම් තථාගතයෝ සම්බුද්ධත්වයට පත් වෙනකොට සියලු කර්ම ක්ෂය කරා ඒ නිසා නැවත විපාක දෙන්නේ නැහැ කියලා ඒක අසත්‍යයක්. තථාගතයන් වහන්සේ කර්මක්ෂය කර ඥානෙ ලබා ගත්තා. හැබැයි ඒකෙන් ෂය කරේ ප්‍රතිසන්දිය ලබන්න තියෙන කර්ම ඔක්කොම. මොකද සියලු කර්ම ක්ෂය කරා නම් තථාගතයන් වහන්සේ බුදු වෙනකොටම පිරිනවන් පාන්න ඕන. පැහැදිලිද ඒක? ඒ කියන්නේ දැන් අපි කිය ඕනම කෙනෙක් උපදින්න කර්මයක් තියෙනවානේ. දැන් තථාගතයන් වහන්සේ උපදින ජනක කර්මයකින්. ප්‍රතිසන්දි ලැබලා දුන්නේ මව කුසේ කර්මයකින්. ඒතර මේ ප්‍රතිසන්දි කර්මය තමයි මේ ජීවිතේ පවත්වන්නේ. ඊතර තථාගතයෝ සියලු කර්ම ක්ෂය කරා නම් බුදුරුන්ට කර්ම විපාක දෙන්නේ නැත්නම් එන ජන කර්මයක් ක්ෂය වෙන්න එපයි. ඊතර බුදුරු උපදිනකොට මෙහෙනම් බුදුරේ කියන්නේ බුද්ධත්වයට පත් වෙන කර්මක්ෂය කර ඥානි උපද්දවගෙන බුද්ධත්වයට පත් වෙනකොටම පිරිනිවන් පානවා. ඒතකොට රහතන් වහන්සේලාත් එහෙමයි. නමුත් එහෙම එහෙනම් දැන් අපි හිතමු රහතන් වහන්සේලාත් කර්මක්ෂය කර ඥානෙ උපද්දවනවා. නමුත් අර කතාවම අපිට ගන්න පුළුවන් ලෝසක තෙරුන් වහන්සේ සහ සරියුත් තෙරුන් වහන්සේ දෙනු. දැන් ලෝසක තෙරුන් වහන්සේ රහත් ඵලයටපත් උනේ කර්මක්ෂය කර ඥානයෙන් නේ. එතකොට නමුත් උන්වහන්සේට කර්ම විපාක දුන්නේ නැද්ද? විපාක දුන්නා නේ. එහෙනම් මේ කර්මය කියන එක තථාගතවරු විසින් ඇති කරපු දෙයක් නෙවෙයි. තථාගතයන් වහන්සේලා කියලා කියන්නේ කර්මයෙන් අයිතිකාරයෝ නෙවෙයි. එතකොට කර්මය කියන එක මේ තමන් විසින්ම කරගත්ත මේ හේතුප්‍රත්‍ය ධර්මයන්ට අනුරූපීව සකස් වෙච්ච ධර්මතාවයක් මෙතන තියෙන්නේ. එතකොට ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා uppādāvā tathāgatānaṁ anuppādāvā tathāgatānaṁ තථාගතවරු ලෝකේ ඉපදුනත් අනුප්පාදාවා තථාගතානම් තථාගතවරු ලෝකේ ඉපදුනේ නැතත් උප්පාදාවා තථාගතානම් අනුප්පාදාවා තථාගතානම් තිතාවසා ධාතු ධම්මට්ඨිතිතා ධම්ම නියාමතා ඉදප්පච්චේතා කියන මේක ධර්ම නියාමයක් ධර්මතාවයන්ගේ පැවැත්මක් මේක හැම කල්ලි ලෝකයේ තුල විද්‍යමාන වන ධර්මතාවයක් තථාගතවරු මොකද කරන්නේ තන් තථාගතෝ අபிසම්බුද්ධති ඒක තථාගතයන් වහන්සේලා අවබෝධ කරනවා අபிසම්බුද්ධිත්වා අபிසමේති අபிසමෙත්වා පඤ්ඤපේති පට්ඨපේති විවරති විභජති උත්තානි කරෝති අන්න තථාගතුරු මේ ලෝක ධර්මතාවය තත්වාකාරයෙන් අවබෝධ කරගෙන ලෝකයාට දේශනා කරනවා. ලෝකයාට පනවනවා. ලෝකයා ඉදිරියේ නොඑක් ආකාරයෙන් විග්‍රහ විවරණයට ලක් කරනවා. අන්න එච්චරයි තථාගතවරු කරන්නේ. ඒතර මේ කර්මය කියන එකත් තථාගතයන් වහන්සේ ඉපදුනත් නැතත් ඒකේ විපාකය ඒ විදිහටම ලෝකයේ තුල विद्यමානයි. කර්මයක් කළොත් ඒකේ විපාකය හැමෝටම ලැබෙනවා. එතන මේක අර පසුකාලීනව, ඒ කියන්නේ තථාගතයන් වහන්සේ අතිමානුෂිකත්වයට නැගීමේ අදහසින් යුක්තව ඉදිරිපත් කරනවා තථාගතවරුන්ට කර්ම විපාක දෙන්නේ නැහැ කියලා. ඒක අසත්‍යයක්. මොකද තථාගතයන් වහන්සේම පැහැදිලිවම දේශනා කරලා තියෙන්නේ මේ මටත් අකුසල් විපාක දුන්නා. මොකද තථාගතයන් වහන්සේලා මේ සංස්කාර ධර්මයන්ට යටත්. පැහැදිලිද? ඉතින් උන්වහන්සේලා කරන එක අවබෝධ කරගන්න එක විතරේ කර ලෝකෝබෝධ සූත්‍රයේදී සුත්තු නිපාතය කියලා බලන්න මේ පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ කර්ම කතාව තුළ බොහෝ විග්‍රහයන් තියෙනවා. ඉතින් අදත් අපිට මේක අවසන් කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අදත් කාලය අවසන් අපි ඉදිරි දිනේදී ඉතිරි ටිකක් සාකච්ඡා කරමු. ඉතින් මේ ඇති කරගත්ත කර්මයේ පිළිබඳ ඇති කරගත්ත ධර්ම ඥානයන් මේ හැම දිනාටම කර්මයේ පිළිබඳ निराවුල් අවබෝධයක් ලබාගෙන දෘෂ්ටීන්ට වැටෙන්නේ නැතිව ඒ අකුසලයන්ගෙන් වැළකීලා කුසල ධර්මයන් උපාදනය කරගෙන තමන් විසින් ප්‍රාර්ථනා කරන බෝධියකින් මගඵල නිවනෙන් සැනසෙල්ල පිණිසම මේ ඇති කර ගන්නා ධර්මඥානයන් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේත් ඊ타මත්ම වැදගත් දහම් කාරණා ඊ타මත්ම निराවුල් සරල ආකාරයට අපට පහදා දුන් පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්මගවීෂී ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරපූර්වක ස්තුතිය ගෞරවය ප්‍රණාමය පුද කර සිටිනවා. අපි යලිත් ලබන සතියේ සුපුරුදු වේලාවට හමු වනතුරු ඔබ සැමගින් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.